ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ ගම්පහ ඉඹුල්ගොඩ රාජසිංහ මාවතේ ශ්‍රී සම්බෝධි සේනාසනාධිපති පූජ්‍යපාද වත්තේගම ආනන්ද චිත්ත ස්වාමීන් වහන්සේ සමන්තා චක්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 සතින් අනුපාදිශේසාය නිබ්බාන ධාතුයා පරිනිබ්බායති යං ඒතස්මින් අන්තරේ භාසති ලපති නිබ්බිසති සබ්බං තං තථේව හෝති නො අඤ්ඤතා තස්මා තථාගතෝති වොච්චති සාදු සාදු සාදු අපගේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා උන්වහන්සේ ජීවමානව වැඩ ඉන්නකොට දේශනා කළා පින්වත් මහණෙනි යම් කිසි රාත්‍රියකදී තථාගතයන් වහන්සේ විසින් අනුත්තර වූ සම්බෝධියට පත් වුණාද යම් කිසි රාත්‍රියකදී අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පානවද ඒ අතර කාලය තුලදී යමක් දේශනා කරනවද පිහිටවනවද නිර්දේශ කරනවද ඒ සියලු දේම ඒ අයුරින්ම වන්නේය අන් අයුරකින් නොවන්නේමය එම නිසා තතහගත වනසේක කියලා එතකොට පින්වත්නි තමන් වහන්සේගේ වචනය සම්බන්ධයෙන් එවැනි සිංහනාදයක් කරන්නට තරම් ශ්‍රේෂ්ඨත්වය ලබන්නේ තථාගතයන් වහන්සේ නමක්. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ නමක් පමණයි. මේ බුදුරජාණන් වහන්සේගේ වචනය අහන්නට ලැබීම අප සසරේ කළ මහානීය වූ පින්කමක විපාකයක්මයි. අප තිසරණය සරණ කරගත්තාද මේ තෙරුවන් සරණ කරගෙනද අපි කටයුතු කරන්නේ ඒ තිසරණේ අපි සිහි කරන්න ඕනේ. හරියට වටිනා කියන මාණික්‍ය රත්නයන් තුනක් හිමි කරගෙන ඉන්න පුද්ගලෙක් ඒ යම්කිසි ස්ථාවර තැනක තිබලා තියන වෙන්නට පුළුවන්. නමුත් යම් යම් වෙලාවට ඒ පුද්ගලයා මේ මාණික්‍ය රත්න තුන අරගෙන බලන ඇස්තිකින් බල බල සතුටක් ලබනවා. ඒ වගේ අපි තුල තියෙන මේ ශ්‍රද්ධාදී ගුණධර්මයන් ගැන සීලාදී ගුණධර්මයන් ගැනත් එහෙමමයි ඒව ගැන ප්‍රත්‍යවේක්ෂා කරමින් සතුටක් භුක්ති විඳින්නට ඕනේ. ඒ තුලින් තව තවත් පින් රැස් වෙනවා, තව තවත් මේ ಗುಣධර්ම දියුණු කිරීම පිණිස කරුණු කාරණා යෙදෙනවා. සමහර වෙලාවට සමහරක් තන්න තමන් තුළ තියෙන මේ ಗುಣධර්ම අමතක වෙනවා. දන්නේම නැහැ තිසරණය තමන් තුළ තිබුණ තිසරණය ටික ටික හේ වෙලා ගිහිල්ලා අඩු වෙලා කුසල් පිරිහිලා අකුසල් දියුණු වෙලා සිහි කරන්නට ඕනේ. ඉතින් එවැනි සිංහනාද පැවැත්වූ තථාගතයන් වහන්සේ නමක් සරණ ගිය අපිට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තරම් කනින් අහන්නට වෙන කිසිම දෙයක් ශ්‍රේෂ්ඨ වන්නේ නැහැ. ඉතින් උන්වහන්සේ විසින් දේශනා කළා වූ මේ ධර්මස්කන්ධයට අදාළ විශේෂ දේශනාවක් මේ වෙලාවේ මේ පින්තුන්ට අහන්නට ලැබෙන්නේ නිදිකණ්ඩ සූත්‍රය පුණ්‍ය නිදානය ගැන වදාළ දෙසුම පින කියලා කියන්නේ නිදානයක් පින්වත්නි හැබැයි අනෙක් නිදාන වගේ නෙවෙයි අපි මරණයටපත් වෙනකොට අපිත් කෙනවා අපි අරගෙන යන්නේ මොනවද අනෙක් නිදාන ස්ථාවර නිදාන කියලා තියෙනවා නිදාන જાතියක් ඒ කියන්නේ අපි යම් යම් දේවල් තැන්පත් කරන බැංකුවල මුදල් වෙන්න පුළුවන් වෙනත් වටිනා දෙයක් වෙන්න පුළුවන්. ඒවා ස්ථිරයි. ඉස්සරණම් කරලා තිනවා වෙනත් ක්‍රමයක් අනුගමනය කරලා තිනවා. ඒ කියන්නේ නිදන් විදිහට තැන්පත් කරනවා. පොළොව හාරලා ආරක්ෂිත විදිහට තැන්පත් කරනවා. මේවට කියනවා ස්ථාවර නිධාන කියලා. බොහෝ දෙනෙක් මහන්සි වෙනවා මේ නිධාන තර කර ගන්නට. අනෙක් නිධානය තමයි ජංගම නිධානය. ඒ කියන්නේ චලනය කරන්න පුළුවන්. එහෙට මෙහෙට ගෙනියන්න පුළුවන් මේ නිධාන. ඉස්සරනම් ගවයෝ, බැටළුවෝ, එළුවෝ ආදී මේ සත්ව සම්පත එහෙට මෙහෙට චලනය වෙන නිධාන. අද කාලේ හැටියට ගත්තොත් ගුවන් යාන, යාන වාහන, ඊළඟට නැව් බෝට්ටු මේවා ජංගම නිධාන. ඒවා කාට හරි අයිති නම් ඒ නිධාන හිමි කෙනෙක් බවට පත් වෙනවා. ඒව හොයන්නත් අද මහන්සි වෙනවා. අනිත් නිධානය තමයි අංග සමනිධාන. ඒ කියන්නේ මේ තමන්ගේ අතපය වගේ තමන් යන යන තැනට අරගෙන යනවා. ඒ කියන්නේ තමන් සතු ශිල්ප ශාස්ත්‍ර දැනුම. භාෂා ඥානයක් වෙන්නට පුළුවන්. වෛද්‍ය වෘත්තිය වේවා, ඉංජිනේරු වෘත්තිය වේවා, ගුරු වෘත්තිය වේවා, තාක්ෂණික වෘත්තියක් වේවා, එහෙම නැත්නම් මොන හරි කලා ශිල්පයක් වේවා මේ ශිල්ප ශාස්ත්‍ර අංග සමනිධාන වලට තමයි අයිති වෙන්නේ. ඒ නිදන් පිණිසත් ලෝකයා නොඑක් අයුරින් මහන්සියක් ගන්නවා. මේ නිදාන තුනම තැන්පත් කරන්න නොඑකුත් ක්‍රම හොයනවා අතීතේ ඉඳන්. අනාගතෙත් ඕක නැවතිල්ලක් නෑ. ওই නිදන් පිණිස තමයි ගොඩක් මහන්සි වෙන්නේ. අනුගාමික නිධාන ඒ කියන්නේ මෙන්න මේ පුණ්‍ය ධර්මයන් නැමැති නිධාන අනුගාමික නිධාන කියලා හඳුන්වනවා. ඒ කියන්නේ අපි මරණයට පත් වෙනකොට අරගෙන යන දේවල් නිසා. අර නිදන් තුනම අපි දාලා යනවා. නමුත් අනුගාමික නිධානය අපි අරගෙන යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මිනිස්සු ඉස්සර ජලයේ මතු වෙනකන් ගැඹුරට හාරලා නොයෙකුත් නිධාන සකස් කරනවා, තැන්පත් කරනවා. රාජිතෝවා දුරුත්තස්ස රජවරුන්ගෙන් මොකක් හරි බයක් ආවොත් ඒ අවස්ථාවේදී ප්‍රයෝජනෙ පිණිස නිදන් තැන්පත් කරනවා. චෝරතෝ පීලිතස්සවා හොරුන්ගෙන් යම්කිසි මංකොල්ලකාරයින්ගෙන් යම්කිසි ව්‍යසනයක් ආවොත් ඒ අවස්ථාවේ ප්‍රයෝජනෙ පිණිස නිදන් තැන්පත් කරනවා. ඒ නිදාණය ගොඩ අරගෙන දීලා ජීවිතේ බේර ගන්න වගේ දෙයකට. ඉනස්සවා ප්‍රමුඛාය ණය බරක් දැඩි විදිහට આવත් ඒ අවස්ථාවේදී ණය නිදහස් වන්නට නිදාන ප්‍රයෝජන පිණිස පවතිනවා කියලා තැන්පත් කරනවා. දුබ්බේක්ෂේ අපදාසුවා දුර්භේක්ෂ වගේ මොකක් කරේ ආපදාවක් ආපු වෙලාවක ප්‍රයෝජනෙ පිණිස ගන්නට කියලා ওই නිදන් tempat කරනවා කියනවා ඒක දත්තාය ලෝකස්මින් නිදීනාම නිදීයති ඔන්න ඔය වගේ මේ ලෝකයා නොයේ ප්‍රයෝජනයන් පිණිස ධනය නිදාන ලෙස tempat කරනවා තාව සුනිහිතෝ සත්තෝ ගම්බීරයෝද කන්තිකේ නසබ්බෝ සබ්බතායව තස්ස තන් උපකප්පති ඔය වතුර මතුවෙනකන් හාරලා සුරක්ෂිත විදිහට තැන්පත් කරන ওই නිධාන හැම කාලෙම ප්‍රයෝජන පිණිස ගන්නට බැරි වෙනවා කියනවා අපි හිතුවට ඒ නිදන් තැන්පත් කරන හැම කෙනාට මේ නිදන් ප්‍රයෝජන පිණිස ගන්න බැරි වෙනවා කියනවා. ඇයි නිදී වාඨානා චවති සංඥා චාස විමුහති ඒ නිදානේ තිබ්බතනින් මොනවාරි හේතු මත වෙනස් වෙන්න පුළුවන් කියනවා මේකේ ක්‍රම කිහිපයක් තියෙනවා පසුවට කතා වෙනවා ඊළඟට තිබුණ සංඥා චාස විමුහති ඒ කියන්නේ නිදානේ ගැන එයාට අමතක වෙනවා එහෙම නැත්නම් නිදානේ මම අසවල් තැන තමයි නිදන් කලේ කියලා එයාට සංඥාව නැතුව යනවා තැන හරියට අමතක වෙනවා තැන මතක නැහැ නාගාවාපනාමෙන්ති යක්ඛාවාපිනරන්තිනම් මේ නොපෙනෙන ලෝකය අපිට හිතාගන්න බැරි තරම් සංකීර්ණයි නාගයෝ කියලා ඉන්නව පිරිසක් දිව්‍යමය සැප භුක්ති විඳින්නේ හැබැයි ඒක තිරසනාත්මයක් විදිහට තමයි සඳහන් කරලා තියෙන්නේ පැවිදි වෙන්නේ එහෙම බෑ මගපල් ලබන්න බෑ ඔය රුවන්වැලි මහසෑය අර ධාතුන් වහන්සේලාට කලින් වන්දනා කරගෙන හිටියන්නේ නාගයෝ පින් කරන්න හරි කැමතියි ඉතින් ඒකත්වේ මොකද කරන්නේ? මේ නිදානේ අරගෙන යනවා. එහෙට මෙහෙට කරනවා කියනවා. එහෙම නැත්නම් යක්ෂයෝ ඉන්නවා. නොයෙකුත් යක්කු. මොකද දැන් බහිරව ගණයත් ඒ වගේ තමයි. එහෙම කට්ටිය ඉන්නවා. ඔය කියන්නේ වයිස්රෝණ දෙවියන්ගේ ඒ භාණ්ඩාගාර ආදී දේවල් බාරවින්න නොයෙකුත් සිල්පතුරු ගැන කියලා තියෙනවා. ඊළඟට එයා යටතේ ඉන්න නොයෙකුත් බහිරව කට්ටිය ගැන කියනවා. ඒ අය තමයි ඔය බලා කියාගන්නේ. ඒතර මෙයාලා මොකද කරන්නේ? ඒක වෙනස් කරනවා. අප්පියාවාපි දායාදා උද්ධරන්ති අපස්සතෝ. ඒ කියන්නේ සතුරු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මෙයාගේ දියුණුව අකමැති කියන නිධානයේ හිමිකාරයාගේ දියුණුව අකමැති කවුරු හරි කෙනෙක් ඉන්නවනම් මොකද කරන්නේ? හොරෙන් අර නිධානය ගන්නවා කියනවා. ඒ විදිහට එයාට ඒක අහිමි කරනවා කියනවා. එහෙම නැත්නම් මොන විශේෂ කාරණයක් තියෙනවා මොකද්ද? යදා පුඤ්ඤක්ඛයෝ හෝති සබ්බමේතං විනස්සති ඒ නිදාණය පරිහරණය කිරීම පිණිස Taman සතුව තිබීම පිණිස හේතු වන යම් කිසි පිනක් තියෙනවා නම් ඒ පින අහවර වෙලා මොකක් කර හේතුවක් මත ඔන්න පින ඉවර වෙනවා මේ පින කියන එක ඇත්තටම ඉවර වෙනවනේ ඉවර වුණාද මොකද වෙන්නේ අර නිදාණය මොකක් හරි වෙලා මෙයාට අහිමි වෙලා යනවා කියනවා දැන් මෙතන මේ ක්‍රම ටික තමයි තියෙන්නේ. එතකොට අපි ගත්තොත් ස්වභාවික ව්‍යසන ආදී දේවල් නිසා අහිමි වෙනවා නොයෙකුත් මේ ඇතුළට දාන්න පුළුවන් මේ ඔක්කොම. සමහර වෙලාවට මේ නිදානේ තෙද්දි මරණයටපත් වෙනවා. ප්‍රයෝජනයක් ගන්න බැරුව යනවා. ඉතින් ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ අර මුලින් සඳහන් කරපු ස්ථාවර නිදාන, ජංගම නිදාන, අංගසම නිදාන කියන දේවල් ඔන්න ඔය විදිහට කියනවා ඒවා ඒවට සිද්ධ වෙන්නේ. හැබැයි යම් කිසි ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා මෙන්න මේ අනුගාමික නිධාන තම්පත් කරනවා කියන්නේ කොහොමද යස්ස දානේන සීලේන සංයමේන දමේනච නිදී සුනිහිතෝ හෝති ඉච්ඡා පුරිසස්සවා ඒ කියන්නේ නුවණ තියෙන පුරුෂයෙක් හරි ස්ත්‍රියක් හරි මොකද කරන්නේ දන් දීම පින නැමෙති නිධානය තර කර ගන්නවා සීල රැකලා පින නැමෙති නිධානය බලවත් කරගන්නවා ඊළඟට සංයමේන දමින ඒ කියන්නේ චිත්ත සමාධිය දියුණු කරලා නීවරණ වලින් අපිරිසුදු වෙන්නට නොදී චිත්ත සමාධිය දියුණු කරලා පින්වස් කරගන්නවා දානේ සම්බන්ධයෙන් දන්නවා ගොඩාක් දෙනෙක් දැන් ගොඩාක් පින්වතුන් විහාරස්ථාන වලට දන් පෙන්නාදී දේවල් පූජා කරලා ඒ පින අතර ගන්න හරි අකමැතිනේ ඒකට කැමති පන්සලේ හාමුදුරුවෝ ගමනක් බිමනක් කියන යනවා කියලා දාන වෙනස් කරොත් ඉතින් හරි අමාරුයි. හිත රිදිලා ඒක බුද්ධ කාලයක් යනවා ඒක හරියන්න. දානය බුද්ධ ප්‍රමුඛ සංඝයාට දෙන දාණය තමයි මේ සාමාන්‍යයෙන් අපි ඔය පූජා කරන ඕලාරික දාන වලින් බලවත් එකක් විදිහට අපිට සඳහන්. ඊට එහා තියෙනවා කුටි පූජා කිරීම ආදී දේවල්. බුද්ධ ප්‍රමුඛ සංඝයාට දෙන දාණය අනුසස් කොච්චරද අපිට ප්‍රමාණ කරන්න බෑ. මේ පින පනහලක තිරසන් සතාට 200යි අනුසස් සාමාන්‍ය මිනිස්සෙකුට දෙනකොට අනුසස් 1000යි සිල්වත් ජීවිතයක් ගත කරන ඔය වෙන කවුරු හරි කෙනෙකුට දානයක් දුන්නොත් ආනිසංස ලක්ෂයයි විතරාගී තවසෙකුට දන් දුන්නොත් ආනිසංස කෙල ලක්ෂයයි ඒ කියන්නේ ඍෂිවරයෙක් වගේ මේ ඔක්කොම බුද්ධ ශාසනවල නෙවෙයි බාහිර හැබැයි සෝවාන් වුණ කෙනෙකුට දාන ටිකක් දුන්නොත් අනුසස් ප්‍රමාණ කරන්නට බෑ එහෙමම උඩට උඩට යනවා. ඒකේ අවසානයේ කියන්නේ ඒ දානමය කොටස් ගැන කියන්නේ අවසානයේ තියෙන බුදුපාමොක් මහා සංඝයාට දෙන දාණය තමයි බලවත්. කියන්නේ සංඝයාව දිසා කියලා යම් කිසි කෙනෙක් පූජා කරනවා නම් ආහාර වේලක් ඒක මහත්ඵලයි. මොකද භාග්‍යතුන් වහන්සේට මේ දාණය අයිති. සාංගිකව පුදන දෙයක් භාග්‍යතුන් වහන්සේට අයිති. එතකොට ඔය දන්පැන් පූජා කරන්න සමහරව ඒ පින කරන්න ඕනේ කියලා බලු කපුටු දාන දෙනවා පොය දවසට. ඒක සාර්ථකයිද? සාර්ථක නැහැ. ඒක අසාර්ථකයි. සමහරු යාචකයින්ට බත් පාර්සල් දෙනවා. ඒක ඇත්තට සාර්ථක සාර්ථක නැහැ කියන්නේ මේකයි. අපිට භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු බල සම්පන්න පින්කම් තියෙද්දී අපි මේ හැමින්දක් පින්දස්සන දේවල් කරනවා. ඊට සාපේක්ෂව බලද්දී ඒව සාර්ථක නැහැ. ඒකයි මේ කියන්නේ. ඒකෙන් පිනක් රැස් වෙනවා. එතකොට අපි වෙසක් දවසට පොසොන් දවසට දන්සල් වගේ දේවල් කරනවා. මහත්ඵල වන පින් රැස් වෙනවද? රැස් වෙන්නේ නැහැ. එතකොට අපිට එදාට හරිනම් කරන්න ඕනේ ආමිස පූජාවකවත් අග්‍රම පින් රැස් වෙන දේ. භාග්‍යවතුන් වහන්සේට කරන පූජාවක් විදිහට. ප්‍රතිපත්ති පූජාව කරොත් ඊටත් වඩා බල සම්පන්න පින් රැස් වෙන. එදාට අපි ඒවයි කරන්න ඕනේ. සමහරු කලින් කියාම ලෑස්ති වෙනවා ගොඩාක් නේද? සම්මාදන් වල ගිහිල්ලා ඊළඟට මහන්සි වෙලා නොයෙකුත් ඔය හත් වගේ දේවල් ගහගෙන නිකන් අර හිස් වචන ආදී දේවල් දොඩවගෙන විනෝදෙන් තමයි ඒව කරන්නේ. ඒ වගේම එච්චර මහත්ඵල වූ පින් රැස් වෙන්නේ නැහැ. සමහරු නිකන් ඉන්නවා නම් හොඳයි ඊට වඩා ඒ කියන්නේ එතනින් සමහරු පෞරස් කරගන්න පැතිවලටත් යනවා. මත්පැන් ආදී දේවල් පාවිච්චි කරලා නොයෙකුත් විදියට. ඉතින් ඒවා මේ චූටි පිංකම් බාහිර වෙනත් ආගම් වල ඒව දකිනකොට සමහර වෙලාවට ඒ ඇත්ත බුදුරජාණන් වහන්සේට තපහදින්න පුළුවන්. ඇයි? බුදුරජාණන් වහන්සේ කියලා තින්නේ මේවන කරන්න කියලා කියලා. කොහොමද කිසිම උසස් දෙයක් නැහැ කියලා. ඉතින් යාලේ කියන විදිහ හරි යාලා දන්න දැනුමට අනුව නමුත් බුදුරජාණන් වහන්සේගේ දේශනාවල තියෙන්නේ එහෙම නෙමෙයි. ඊට වඩා ශ්‍රේෂ්ඨ වූ පිංකම් තියෙනවා දානමය පැත්තෙන් ගද්දී. එදාට අපි කරන්න ඕනේ හරිනම් විහාරස්ථානයකට හරියි ආරණ්‍ය සේනාසනයකට හරි ගිහිල්ලා ඔය සීල් සමාදන් වෙලා බෝධින් වහන්සේලාට ආදී ඒ උපස්ථාන කරමින් බුදු ගුණ ආදී දේවල් මෙනෙහි කරමින් කටයුතු කරන එක. හරියටම කිව්වොත් උපෝසත සීලය හොඳට ආරක්ෂා කරගෙන ඉන්න ඕනේ පැය 24ක්වත්. ඒ වගේ පින්කම් කරන්න ඕනේ. ඉතින් මේ දානමය පින්කම් ගත්තත් ගොඩාක් දෙනෙක් මේ බුදුපාමොක් මහා සංඝයාට දෙන දාණය එච්චරම මේ මහා විශාල වූ පින්කමක් විදිහට සලකන්නේ නැහැ. අවාසනාවක්. ඊළඟට සීලයන සීලයෙන් රැස් කරනවා කියනවා පින්. පංච සීලය කියලා කියන්නේ මහා විශාල පුණ්‍ය ගංගා පහක්, කුසල ගංගා පහක්. අට සීල කියලා කියන්නේ එතකොට එතන පුණ්‍ය ගංගා කුසල ගංගා අටක්. අට සිල් කියලා කියන්නේ හරීම අසිරිමත් විපාක ලබා දෙනවා. ඒකට හොඳ විස්තරයක් තියෙනවා. අර විශාඛා උපාසිකාව අතීතයේ සුමේධා කියලා මේ එක්තරා රජ කෙනෙකුගේ මේ සුමේධා කියන අග්‍ර බිසව වෙලා ඉද්දි දරුවෝ නැතුව අටසිල් රැකලා අදිෂ්ඨාන කරනවා ඊට පස්සේ සක්‍රදෙවියෝ මේ ඉන්නේ දරුවෙක් දෙන්න වරමක් විදිහට දෙන්න වරයක් විදිහට දෙන්න අටසිල් හරිම ප්‍රබලයි ගොඩක් වෙලාවට අටසිල් රකින්න සමහර අයත් අකමැති විකාල භෝජනයට බයයි ඒ කියන්නේ විකාලේ ආහාර ගන්න නැතුව ඉන්න වෙනවනේ කියන ප්‍රශ්නේ තමයි ඉස්සරහට දාන්නේ. අපි කියමු ඒක සාධාරණ හේතු තියෙන්න පුළුවන් දැන් බෙහෙත් හේත් වගේ දේවල් ගන්නවා මොන හරි දෙයක් නිසා. ගොඩක් වෙලාට වයසක අම්මලාට තාත්තලාට ඒ ප්‍රශ්නේ එනවා. එතකොට ඒ සිල්පදේ හැර අනිත් සිල්පද හත හරි ආරක්ෂා කරන්න මහන්සි ගන්නවා නම් හරිම වටිනවා. ඒ භාග්‍යතුන් වහන්සේගේ පිළිමයක් ළඟට හරි චෛත්‍යයක් ළඟට බෝධියක් ළඟට ගිහිල්ලා කියන්න ඕන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට මේ මේ හේතු නිසා මට මේ අපහසු මේ සිල්පදය. අනෙක් සිල්පද හත ආරක්ෂා කරනවා. එතකොට අර එක සිල්පදයක් නිසා අනිත් හතත් අහිමි කරගන්න එක අපරාධයක්. හරියටම උපෝසක සීලයක් රැක්කම ඉන්නේ පැය 24ක්වත් රැක්කොත් නේ. අර සුමේදා කුමරියගේ විස්තරේ තියෙනවා. ඒ කියන්නේ අපේ විශාඛා උපාසිකාව අතීතයේ සුමේදා කුමරිය වෙලා ඉද්දී මාසයට දවස් 8ක් උපෝසථය රැකලා තියෙනවා. ඒ රජුරු හරි ප්‍රබලයි සුරුචි රජුරුවන්ගේ ප්‍රධාන බිසව. සුරුචි රජුරුවන්ට තව ඉන්නවා 16000ක් අංගනාවෝ. අන්තක්පුරේශ ඒ කියන්නේ සුමේදාවම තමයි ගෙනලා දෙන්නේ මේ දරුවෙක් හදන්න කියලා. ඒ වුණාට දරුවෝ ලැබෙන්නේ නැහැ. පස්සේ තමයි සුමේදාව අටසිල් රැකලා අදිෂ්ඨාන කරලා ඊට පස්සේ දරුවෙක් ලැබෙන්නේ. පනාද රජුරුව වෙන්නේ දරුවා. එතකොට මේ උපෝසත සිල් දවස් 8ක් ආරක්ෂා කරා කියලා කියන්නේ අර රාජකීය සැප සම්පත් ඔක්කොම අතහැරලා 100ක් වගේ ඉඳලා තියෙනවා. අපිට ඉච්ඡර සැප සම්පත් තියෙනවද? එතකොට නැටුම් ගත්තත් වාදන ගත්තත් නොයෙකුත් අර හිත පිනායන විසූක දර්ශන ගත්තත් ඊට පස්සේ මල් ගඳ සුවඳ විලවුන් ආදී දේවල් සරසන දේවල් ගත්තත් ඒ හැම දෙයකම අග්‍රම දේ සජීවී දේවල් ඒ අයට තියෙන්නේ ටෙලිවිෂන් නෙවෙයිනේ ඒ කියන්නේ සජීවීව ඒ රටේ ඉන්න හොඳම නළු නිළිය ගෙනල්ලා නෘත්‍ය දක්වන රජවරුන්ට සතුට පිණිස. ඒ රජමාලිගාවල එහෙමයි. දැන් අදටත් ඔය සමහර පිට රටවල ඩුබායි වගේ රටවල ඒකත් කියන රජවරු කියලානේ රජකුමාරයෝ කියලානේ. එයාලා ওই කැමැති කැමැති ලෝක ප්‍රසිද්ධ නළු නිළියෝ ගෙන්න ගන්නවා වියදම් කරලා. ඒකට වියදම් කරන්න ඕනේ. එතකොට එයාලා ඒ සතුටින් මෙහෙමයි. එතකොට ඒ වගේ ජීවත් වුණ මේ රාජකුමාරිකාව දවස් 8ක් ඒ ඔක්කොම අතහැරලා තවුස්දම් පුරනවා. අසිරිමත් නේද? දැන් අපිට ඒ වගේ සැප සම්පත් තියනවද? එහෙම නැණි නැතුවත් අපිට බෑ ඒක අතහැර ගන්න. ඒ කියන්නේ එහෙම සීලයක් පිළිම පිණිස తాවකාලිකවවත් අතරින් අපිට බෑ. ඉතින් ඒක හරියන්නේ නැහැ. ඇත්තට මේ එතුමියගේ තියෙන තවත් ಗುಣ තියෙනවා අපි දවසකේ දේශනාව කතා කරමු. එතුමියගේ ඒ තියෙන ಗುಣ අද කාලේ මේ පුරුෂයෙකුට උනත් පුරන්න හරි අමාරුයි. සමහර භික්ෂුන් වහන්සේලාට අමාරු වෙන්න පුළුවන්. ඒතකොට අබුද්ධෝත්පාද කාලයක එහෙම කටයුතු කරලා තියෙනවා. ඒතකොට එතුමී බුද්ධෝත්පාද කාලේ කොහොමනම් සිල්වත් වෙන්නේ නැද්ද? එතකොට ඒ ඒ වගේ අනුසස් එතුමී භුක්ති විඳා. සීලෙන් මහා බල සම්පන්න වූ විපාක අත්විඳින්නට පුළුවන්. සීලය කියලා කියන්නේ මේ ඊයේ පෙරේදා පත්‍රයක තිබුණා ඔය එක්තරා ප්‍රදේශයක අමුසැමි යුවලක් මත් කුඩු පාවිච්චි කරන්න හුරු වෙලා. මත් කුඩු දවසට 8 වතාවක් ඕන කියනවා එක වතාවකට 1300යි වියදම. එතකොට හැමදාම ওই විදිහට වියදම් කරද්දී 312000ක් වියදම යනවා කුඩු වලට විතරක්. ඉතින් ඒ සැමියා මොකද කරන්නේ මුදල් හොයන්න අමාරුයි මුදල් එච්චර උපයන්නේ නැහැ නේ සාමාන්‍ය පවුලක කෙනෙක්. නොනව අධර්මයේ යොදවලා මුදල් හොයනවා. එතකොට බලන්න මේ බෞද්ධයෝ කරන දේවල්. මුලින් ওই වගේ දේවල් නිකන් හම්බෙන්නේ. සමහරවිට වෙනත් ආගම් වලින් මේ වගේ දේවල් කරනවා කියලා අපි අහලා තිනවා. කොහොම නමුත් ඒ දේවල් නොමිලේ දෙනකොට උනත් පෙරුවන් සරණ ගිහිල්ලා සීලේ වටිනාකම දන්න කෙනෙක් නම් දන්නේ නැහනේ. ත්‍රිසරණයක් නැති බෞද්ධයන්ට අර වගේ අවස්ථා එනකොට ඒක මසුරන්. ඒක වටිනා අර රත්න භාවයේහිලා පිළි අරගෙන ඒවා සරණ යනවා අනුගමනය කරනවා තමනුත් විනාශ වෙලා අනුනුත් විනාශ කරලා මරණින් මත්තේ නිරේ යනවා සීලය රකින්න ඕනේ සීලය රකින්න නම් තිසරණේ තියෙන්න ඕනේ බුද්ධ දේශනා ඉගෙනගෙන තියෙන්න ඕනේ මේ දේශනා එක්ක අපිට හිතෙන දෙයක් තමයි මේ බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදින දේවල් දහම් පාසලෙන් විතරක් කියලා දෙන්න ඕන කියන වගකීම පවරලා මදි. මේක උඩුගම්බලා යෑමක් නේ. පින් කරනවා කියන එකත් උඩුගම්බලා යෑමක් තමයි. පවින් වල කියලා. අද විදිහට ගත්තොත්. එතකොට මේ පාසල් වල වෙන හෝදීඳන්ම බුදුරජාණන් වහන්සේ කෙරෙහි පහදින කරුණ පව් මොනවද පින් මොනවද ආදී කරුණු කියලා දෙන්න ඕනේ. 1 2 3 4 පොඩි කාලේ නම් කියලා දෙන්න ඕනේ. වැඩිහිටි වුණාට පස්සේ මේ තිසරණක් මිනිස් ධර්මයේ කියනකොට ඒ ළමයින්ට ඒව යන්නේ ඇයි? පොඩි කාලේ ඉඳන් අර අධර්මයේ ඉගෙනගෙන අධර්මයේ ගිහිල්ලා නොයෙකුත් මාධ්‍ය වලින් ඒ ළමයි අධර්මයට ඇබ්බැහි වෙලා ධර්මයේ කියනකොට ඒක අහන්නේ නැහැ. පත්‍යම් වෙන්නේ නැහැ. සමහර බෙහෙත් වර්ග තියෙනවා දෙන්නේ ඉස්සලා ගොඩාක් විරේක කරලා නොයෙකුත් දේවල් කරලා තමයි මේ රසායන වගේ බෙහෙත් දෙන්නේ. එතකොට මේ ඒ බෙහෙත දෙන්න ඕනේ අවස්ථාවක් තියෙනවා. ඒ අවස්ථාව බලලා ප්‍රත්‍ය විදිහට කරු ප්‍රත්‍ය කාලය තමයි අන්න අර පොඩි කාලේ වෙනත් ආගමිකව හරියට ඒ විදිහට පිළිපදිනවා දරුවෝ පොඩි කාලේ ඉඳන් පල්ලිවලට ආදී යවලා ඒ ආගම උගන්වනවා. ඉතින් ලොකු වෙනකොට ඒ ආගමට විරුද්ධව කවුරු හරි කතා කරොත් එහෙම එයා බොහොම ඒකේ ක්‍රියාත්මක වෙනවා. අපේ එහෙම එකක් නැහැනේ. තිසරණය පොඩි කාලේ ඉඳන් දෙන්න ඕන එකක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊළඟට හිත සමාධිමත් කරලා පුණ්‍ය නිධානය තැන්පත් කරනවා කියනවා. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් මෛත්‍රී චේතෝ විමුක්තිය අප්‍රමාණ පිරිවැස් වෙන පින්කමක්. බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය බලවත්ව පින්වැස් වෙනවා. ඊළඟට තමන්ගේ සීලය ගැන මෙනෙහි කිරීම තවත් නොයේකුත් අනුස්සති භාවනා තියෙනවා මේවා කරලා හිත සංවර කරනවා නම් හිත দমনය කරනවා නම් දානයටත් වඩා සීලයටත් වඩා අප්‍රමාණ වූ පින් රැස් කරගන්නට පුළුවන්. නුවණැත්ත ඔන්න ඔහොම කරනවා කියනවා. ඊළඟට තියෙනවා චේතියම් හිච සංඝේවා පුද්ගලේ අතිඛීසුවා මාතර පිතරිවාපි යතෝ ජිත්වම් හි බහතරි ත්‍රිවිධ චෛත්‍යයන් උපස්ථාන කරලා පුණ්‍ය නිධානය බලවත් කරගන්නවා කියලා මොනවා ත්‍රිවිධ චෛත්‍ය කියන්නේ ධාතු චෛත්‍ය භාග්‍යතුන් වහන්සේගේ අස්ති ධාතුන් වහන්සේලා කියලා කියන චෛත්‍යයක් චෛත්‍ය ගණේ හිලා වැටෙන්නේ එතන චෛත්‍ය කියලා අදහස් කරේ දාගැබම නෙමෙයි. වැඳුම් පිදුම් ලැබීමට සුදුසු උතුම් දේ කියන අදහස චෛත්‍ය කියලා අදහස් කරේ. ඊළඟට පාරිභෝගික චෛත්‍ය සහ උද්දේශික චෛත්‍ය. පාරිභෝගික චෛත්‍ය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ පරිහරණය කරපු ස්ථාන පරිහරණය කරපු දේවල් දැන් බෝධින් වහන්සේ ගත්තොත් පාරිභෝගික චෛත්‍යය. එතකොට අපි බෝධින් වහන්සේ වඳින්න යන්න ඕනේ මේ භාග්‍යතුන් වහන්සේ උදෙසා කරන වන්දනාවක් මම මේ කරන්න යන්නේ. ඒ අදහසින් ත්‍රිවිධ චෛත්‍ය වඳින්න ඕනේ බුදුරජාන් වහන්සේට කරන වන්දනාවක් විදිහට. ත්‍රිවිධ චෛත්‍යයෙන් උපස්ථාන කරන්න ඕනේ ජීවමානව භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා කියන අදහසින්. ඒකෙන් අදහස් කරේ වෑංජන 32ම හදලා බුද්ධ පූජාව තියන්න කියන එකම තමන්ට පුළුවන් පරිපූර්ණයි සම්බෝලයෙන් ඉඳලා බත්තන් තමන් අනුභව කරන්නේ ඒකෙන් ওই පොඩ්ඩක් මේ පූජා කරන්නේ. දබ්බාලික උන්වහන්සේ පින්ඳපාතේ වඩිනවා නම් අපි සම්පූර්ණයෙන්ම බත් හැලියක්ම පූජා කරන්නේ නැහැ උන්වහන්සේට. තියෙන ටිකෙන් පොඩ්ඩක් පූජා කරනවා. මේ හිතල බෙයිද පූජා කරන්න පුළුවන්. රොටියක් වෙන්න පුළුවන් හදන එකෙන් භාගයක් බෙයිද පූජා කරන්න. පින් රැස් වෙනවා. එතකොට මේ බෝධින් වහන්සේලාදී වඳින්න ගොඩාක් අය යනකොට මේ අර බුද්ධෝපස්ථානය කියන අදහසින් යන එක අඩුයි. ඇයි සමහර අය යන්නේ ජ්‍යොතිෂයක් බලන මොන හරි එහෙම කේන්දරයක් බලලා ඒ තැනකින් කිව්වොත් අපල හොඳ කරගන්න කියන අදහසින්. ඒ කියන්නේ බෝධියට කීයක් හරි දීලා අර මොන හරි දීලා Tamange වැඩේ කරගන්නවා කියන අදහසකින් යන්නේ. පඳුරපව ගැට ගන්නවනේ බෝධින් වහන්සේගේ ශාඛාව. එහෙම නෙවෙයි. ශ්‍රද්ධාහිත තියෙන කෙනා බෝධින් වහන්සේව වඳින්න පුදන්න යන්නේ පිනට ආසාවෙන්. බුද්ධ ගෞරවයෙන්. දේවානම්පියතිස්ස රජුගේ බෝධින් වහන්සේට කොච්චර ඇලුම් කළාද? රජකම පව අතහැරලා දොරටු පාලකෙක් විදිහට බෝධින් වහන්සේට උපස්ථාන කළා. මේ අපල හොඳ කරගන්න කියලාද? නෑ ශ්‍රද්ධාව. ඊළඟට බෝධින් වහන්සේ වඩම්මනකොට ඒ නැව වෙරළට සේන්දු වෙනකම් කොච්චර නොයවසෙලින්ද හිටියේ. වෙරළට සේන්දු වෙනකොට කර වටක් යනකම් මොහොතට බැස්සා ඉන්න බෑ වෙරළේ. අන්න ශ්‍රද්ධාව මේ අපල හොඳ කරගන්නද? නෑ. පඳුරු බඳින්නද? නෑ. ශ්‍රද්ධාවන් මේ ශ්‍රද්ධාව අපිට තියෙනවා. මොකද ඒ රජවරු ඊළඟ දුටු ගැමුණවාදී රජවරු කියලා කියන්නේ මේ අපේ කොහෙන් හරි සම්බන්ධයක් තියෙනවනේ. පස්සට පස්සට හොයලා බලුත් අපිට ඕවා ගැන වටිනාකමක් නැති වුණාට. දැන් හින්දුරු ගත්තොත් එමේ යාළගේ પરම්පරාව ඔක්කොම දන්නවා මුලට යනකම්. අනිත් අයත් එහෙමයි. අපි තමයි එහෙම නැත්තේ. අපි කොහෙන් හරි සම්බන්ධයක් තියෙනවනේ. එතකොට අපි කල්පනා කරන්න ඕනේ අපි අපි මුතුන් මිත්තෝ ඒ කියන්නේ අපි සීයලා මුත්තලා කටයුතු කරලා තියෙන්නේ මෙහෙමනේ. අපිත් මොන හරි දෙයක් මේ මහා පොළොවේ ශාසනයට දෙයක් කරන්න ඕනේ කියලා. එහෙම අපි හිතන්න ඕනේ. විශේෂ මහාවංශය වගේ දේවල් කියවනකොට ඒ වගේ දේවල් අපිට හිතෙනවා. තිසරණයත් එක තමයි ඒක ඉන්න ඕනේ. එතකොට ඔන්න ඔය විදිහට දාන සීල භාවනා ඊළඟට ත්‍රිවිධ චෛත්‍යන උපස්ථාන කිරීමෙන් පින්වසම. ඒ වගේම තමයි ත්‍රිවිධ චෛත්‍යන උපස්ථාන කිරීමේදී අර උද්දේශික චෛත්‍ය කියලා කියන්නේ උදෙසා බුදුරජාණන් වහන්සේ උදෙසා කරපු දේවල් පිළිම මහන්සේලාදී ගෙදරත් එතකොට චෛත්‍යයක් වැඩ ඉන්නවා. මේ පිළිම වහන්සේට ආදරෙන් උපස්ථාන කරලා බොහෝ පින් රැස් කරගන්නට පුළුවන්. ගෙවල් වල සමහරු කියනවා දැන් අපි අහනවා පිරිත් එහෙම කියන්න ඕනේ කියපුවම පිරිත් හාමුදුරනේ එළි වෙනකන් දාලා තියෙන්නේ කියනවා. ඉතින් ඒක රේඩියෝ එකටනේ නේද? Taman පිරිත් කියන්න ඕනේ. දැන් අපි කියමු යන්ත්‍රයක් හරි මොකක් හරි ජීවම් කරනවා. දන්නවනේ මේ දේවල් තියෙනවනේ. ජීවම් කරනකොට අපි රේඩියෝ එකක මොකක් හරි ටේප් එකක් දාලා තිබ්බම හරියනවද? ඒ අතරේ ඇඳලා නැහැ. ඒක තියෙන වෙනම ප්‍රාණ කරනවා කියනවා පුට ආදී දේවල් ඒ ක්‍රමයක් තියෙනවා. මිනිස්සෙක් තමයි මේ ජීවම දෙන්න ඕනේ. ඒ ශක්තියන විශ්වය හරහා විශ්වයෙන් තමන් හරහා යන්නේ එතකොට. ඒ වගේ තමයි මේ පිරිත කියද්දිත් අපි යම්කිසි গুপ্তමය බලයක් බලාපොරොත්තු වෙනවා නම් ඊළඟට බුද්ධ ආලම්බන ප්‍රීතිය විශේෂයෙන්ම ඒ පින රැස් වෙන එතකොට ඒක බලාපොරොත්තු වෙනවා නම් රේඩියෝ එකේ දාලා Taman නිදාගත්තට හරියන්නේ නැහැ ගොර ඇදද. Taman කියන්න ඕනේ හයියෙන්. ගොඩාක් අම්මලා තාත්තලාට පිරිත් කියන්න බෑ අද පොත බලාගෙනවත්. දරුවන්ට උගන්වන්න ඕනේ පාලි උච්චාරණය කරන්න. හයියෙන් පිරිත් කියන්න ඕනේ ගෙවල් වල. විශේෂයෙන්ම ත්‍රිවිධ චෛත්‍ය සිහි කරලා දැන් අපිට ගෙදර ඉඳන්ම බුදු පිළිම වහන්සේට වඳිනකොට අපිට බැයිද මේ ලෝක 16ෙම වැඩ ඉන ධාතුන් වහන්සේලා සිහි කරන්නේ? ප්‍රදාන වෙනවනේ ලලාට ධාතුන් වහන්සේ ඊට පස්සේ සතරදලදා වහන්සේලා ඊට පස්සේ ග්‍රීවා ධාතුන් වහන්සේලා ඊට පස්සේ අකු ධාතුන් වහන්සේලා ඇතුළු සියලු ලෝකයන්හි වැඩ සිටින සර්වඥ ධාතුන් වහන්සේලාට කියලාත් අර ගිලන්පසේක පූජා කරන්න පුළුවන් ඊළඟට සලුමිනිසෑය බඹලොව දිව්‍ය ලෝකයේ සිළුමිනිසෑය රුවන්වැලි මහා සෑය, කැලණි මහා සෑය, ඕවත් සිහි කරලා සියලු දාගත් වහන්සේලාට කියලා පූජා කරන්න පුළුවන්. ඊළඟට ජයශ්‍රී මහ බෝධින් වහන්සේ ඇතුළු බෝධින් වහන්සේලාට සිරිපතුල් සටහන් වජිරාසනය ඇතුළු නොයෙකුත් ත්‍රිවිධ චෛත්‍යයන් වහන්සේලාට කියලා පූජා කරන්න පුළුවන්. ගෙදරින්දා එකම වෙලාවක කරන්න පුරුදු වෙනවා නම් හොඳයි. දැන් කාලසටහනක් වගේ Taman මොහරි අනුගමනය කරනවා නම් දරුවන්ට එහෙම විශේෂයෙන්ම ඉගෙන ගන්න දරුවන්ට පුළුවන් ඒ කරන පින් බලෙන් තමන්ගේ ධාරණ ශක්තිය නුවණ දියුණු වේවා කියලා අදිෂ්ඨාන කරන අපිට ඒ කාලේ මේව තේරුන්නේ නැහනේ කියලා දෙන්න කවුරුත් හිටියේ නැහැ. මේ ගෙවල් වල හරිම වටිනවා මේ එකම වෙලාවක පොළ පාන්දර පහට වගේ පහසුයි ගොඩක් අයට. පැය භාගයක් කර ඒක ස්ථිරව ගෙනියන්න ඕනේ. දැන් බලන සමහර තැන්වල තියෙනවා මඛාදේව ආදී රජවරු එක වැඩපිළිවෙලක් ගෙනියලා කරන પરම්පරා ගානක්. දැන් Tamanගේ ගෙවල් වලත් පුළුවන් එහෙම. අපේ પરම්පරාවේ පුරුද්දක් තමයි පාන්දර පහට බුදුන් වඳින එක. බැයිද කරගෙන යන්නේ? ඊළඟට හවස 6ට හරි 7ට හරි බුදුන් වඳින එක. මේ අපේ තියෙනවා. මේක කුලසිරිතක් විදිහට දැන් දරුවෙක් දීග දෙනකොටත් යවන්න පුළුවන්. දුවේ මේ කුලසිරිත නම් කඩන්න එපා. ඒ වගේ මොනවා හරි තියෙන්න ඕන Tamanට. ඊළඟට හතර පොයට හෝ 15ක පොයට හෝ සිල් සමාදන් වීම. මේ වගේ ප්‍රතිපatti මොනවා හරි තම තමන් ඇඳ ගන්න පුළුවන්. දේශනා කියවලා. ඒවා යහපත පිණිස පවතිනවා. එතකොට ඇත්තටම තමන්ගේ වර්ගයා වුණොත් ශ්‍රේෂ්ඨත්වයටපත් වෙනවා එකෙන්. ප්‍රසිද්ධ වෙනවා. ඒතකොට කවුරුත් කතා වෙනවා අපි ඔය මොනවා තිබ්බත් ওই මිනිස්සු පාන්දර පහට බුද්ධ වන්දනාව කරනවා. හවස 6ට 7ට බුද්ධ වන්දනාව කරනවා. අසල් දවසේ දාන දෙනවා. පොයට සිල් ගන්නවා. ප්‍රසිද්ධ වෙනවා. ඉතින් ඒවා මේ බොහොම යහපත පිණිස පවතිනවා. ගෙවල ඉඳලා පිරිත් පැන් කලයක් තියෙනවා නම් ගෙවල් වල බොහොම වටිනවා. දැන් අපි ගොඩක් වෙලාවට ලෙඩ දුක් හඳුනාම පන්සලටනේ දුවන්නේ. එහෙම නෙමෙයි අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ විදිහට තවත් කෙනෙකුට පිරිත් පැන් ටිකක් දෙන්න අපිත් බලයක් හදා ගන්න ඕන අපිට පුළුවන් ශ්‍රද්ධාව තියෙනවා නම්. ඒතර ගෙවල් වල පිරිත් පැන් කලයක් තියෙනවා නම් උදේට හිස් බඩ පිරිත් පැන් ටිකක් බොන්න පුරුදු වෙන ඒවා ඒවා හරි වටිනවා. ඒතර හැම වෙලෙම ගෙදර පිරිත් පැන් කාලේ අලුත් වෙනවා. දැන් අඩු වෙන ගානට දානවා. එතකොට අර කලේ හැමදාම පිරිත් වෙච්ච වතුරක් මිශ්‍ර වෙනවා. මැටි කලවලට ඔය ඉස්සර ඔය අදුරු එහෙමවා කියන්නේ නැහැ. කියන්නේ මැටි කලයට ඔය දෙහි කපන්න පවා ගන්නෙ මොකද? ඒකට අර ශක්තිය උරා ගන්නවා. ඒකට පිරිත් බලය වුණත් ඒක රඳා පවතින විශේෂයෙන්ම උපකාර පිණිස පවතින මේ මැටි වාජන. දැන් මැටි වාජන ගැන යම් කිසි කතාවක් යනවා නේද රටේ. එතකොට ගෙවල් වල හරියට මේ හොඳ පුරුද්දක් තමයි හුරු වෙනවා නම් මැටි වාජන එක පිරිත් පැන් කලයක් හදන්න. ළමයින්ට පවයි නූලක් අල්ලගෙන පිරිත් ටිකක් කියලා අම්මලාට තාත්තලාට දෙන්න. ඒවා යහපත පිණිස පවතින අනාගතේ. දැන් අපි කියමු කෙනෙක් පොඩි කාලේ ඉඳන් හොඳට බුදුන් වහන්සේලා පිරිත් කියනවා නම් අවුරුදු 10ක් 15ක් යනකොට ඒ අයට හොඳ බලයක් සකස් වෙලා. ඒ කියන්නේ පිරිත් බලය තියෙනවා. මේ සමාජයේ විසමයිනේ. නොයෙකුත් ක්‍රමවලින් මිනිස්සු විනාශ කරන්න බලනවා මේ සමාජය. ඒතර ඒ වගේ දේවල් වලින් පවා වළකින්න හේතුවක් වෙනවා අර පිරිත් බලය Taman සතුනා. මේ ඕරායක ශක්තිමත් වෙනවා පිරිත් කියනකොට. දැන් මෛත්‍රී භාවනාව වගේ දෙයක් කරන්නේ ප්‍රබලම තමයි. නමුත් සමහර ඉන්නවනේ එහෙම කරන්න බෑනේ. අඩුම ගානේ අපි පිරිත් ටිකක්වත් කියන්න ඕනේ බුද්ධ වන්දනාවක් කරලා. ජාතියම දිනනවා එකෙන්. ජාතිය සෞභාග්‍ය කරා යනවාම ඒකාන්තයෙන්ම ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සංඝයා උදෙසා උපස්ථාන කරලා පින් කරගන්න පුළුවන් කියනවා ඊට පස්සේ නොයෙකුත් ගුණවතුන් කෙරෙහි උපස්ථාන කරලා පුළුවන් කියනවා ඊළඟට ආගන්තුකයෝ ආපුහම උපකාර කරලා ඒත් පින් කරගන්න පුළුවන් කියනවා දැන් බලනවා ඉස්සර අපේ සිංහලයා බොහොම දක්ෂයි කියනවනේ මේ ආගන්තුක සත්කාරයට සුද්ධ පවන් මවිත වෙලා තියෙනවනේ නේ සමහරව හිතන්නේ ඉතින් සුද්ධොන්ට ඒ ගැතිකම කියලා එහෙම නෙමෙයි. ඒ අපේ මිනිස්සු ආගන්තුක සත්කාරයට කැමති ඇයි? මේ මේ දේශනා දන්නවා මේ මිනිස්සු. පිනට ආසාව නිසා. ඒක නෙමේ මොනවා හරි මේ සමාජශීලී වැඩක් කරන්න කිව්ව වැවක් හදන්න ගියත් මිනිස්සු එනවා. දුටුගැමුණු රජුරෝ චෛත්‍ය හදනකොට සල්ලි ගන්න කැමති උන්නේ නැහැ. වැටුපක් ගන්න කැමති උන්නේ නැහැ. රජුරොන්ට සිද්ධ වුණා නීතියක් ගේන්න වැටුප් නොගෙන බෑ චෛත්‍ය වැඩ. ඒ කාලේ මිනිස්සු එහෙමයි. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අම්මා තාත්තා කෙරෙහි ඊළඟට වැඩිමහල් සහෝදරයෝ සහෝදරියන් කෙරෙහි උපකාර කරලත් පින් කරගන්න පුළුවන් කියලා. ඒතකොට ඉස්සර මිනිස්සු මේවා දන්නවනේ. අම්මලා තාත්තලා වැඩිහිරි නිවාසවලට ආදී යවිනෙත් ඒකයි. සමහර දෙමව්පියොත් එක්ක ඉන්නකොට ටික කපහසුකම් එන්න පුළුවන් ඒ අදහස් එක්ක. ගත්තන. ඒ වගේ වෙලාවට එපා වෙන්න පුළුවන්. නමුත් බුද්ධ දේශනාව දන්න ළමයා කල්පනා කරනවා නෑ. එහෙම වුණාට බුදුරජාණන් වහන්සේ මෙහෙමන දේශනා කරලා තියෙන්නේ. හිත හදා ගන්නවා. එහෙම එකක් දන්නේ නැත්නම් ගෙදර යවන වැඩි හිටි නිවාසෙට. ඒකයි මේ තිසරණේ හරි ප්‍රබල දෙයක්. ඒ විදිහට භාග්‍යතුනාස දේශනා කරනවා මේ තැම්පත් කරපු නිධාන පුණ්‍ය නිධාන මරණයටපත් විදි අරගෙන යනවා කියනවා. අනිත් අයට හොරුන්ට ඒක බලහත්කාරයෙන් විනාශ කරන්න ගන්න බෑ කියනවා. මෙන්න මේ පුණ්‍ය නිධානයේ විසින් කියනවා දිව්‍ය වූ මානුෂික වූ සැප සම්පත් අත්පත් කරලා දෙන්නේ. මොනවද? සුවන්නතා ඒ කියන්නේ ලස්සන වර්ණයක්, හැමේ පාට, සුස්සරතා, ලස්සන කටහඬක්. මේ ලෝකේ ඉන්නව නේද? ඒ වගේ ලස්සන රූප තියෙන, ලස්සන කටහඬවල් තියෙන ඇත්තෝ. පුණ්‍ය විපාක. සුසංථාන ස්වરૂපතා. ඒ කියන්නේ ශරීරයේ යම් යම් අඟපසඟවල් තියෙනවනම් ඒවා ලස්සන විදිහට ඒ තියෙන්න ඕන තැන ඒ නියම හැඩුම් පිටලා තියෙනවා. දැන් අපි මිනිස්සු 100ක් 1000ක් ලක්ෂයක් ගත්තත් අපි එක එක ආකාරනේ. එක විදිහනේ කර්මානුරූපව තමයි මේ කන් දෙක පිහිටලා තියෙන්නේ නහය ඊට පස්සේ තොලවල් ඇස් පිහිටලා තින්නේ ඒ විදිහට සමහර වෙනවා ශරීරයේ උඩ පැත්ත චූටි මැද ලොකු යට චූටි සමහර වෙනවා උඩයි මැද ඒක විදිහ යට වෙනම ඒ විදිහට අර තියෙනවනේ සමහර වෙනවා සම විදිහට පිහිටලා තියෙනවා ඔය භාග්‍යතුනාසික තියෙන සමවත්ත කන්දු හොත කියලා සම ලෙස නුග ගහක් වගේ ලස්සනට පිහිටලා තියෙනවා කියනවා ඒ පිනේ විපාකයක් ඊළඟට ස්වરૂපතයි කියන ලස්සන ස්වභාවය. ආදිච්ච පරිවාරං ඒ කියන්නේ මේ අධිපති කෙනෙක් කියලා ඉන්න ලොකු පිරිසකට. ඒකත් පිනේ විපාකයක් කියනවා. සබ්බමේ තෙන ලබ්ධති මේ මෙනව ලබලා දෙන්නේ පින්ෙන් කියනවා. පදේශ රජ්ජන් ඉස්සරියන් චක්කවත්ති සුඛම්පියන්. ඒ කියන්නේ ප්‍රාදේශීය රජකම ඊළඟට රටවල් වල රජකම ලෝකෙම රජතුමා සක්විති රජකම නේද ඒකට කියන්නේ. ඒ පිනෙන් කියනවා ලබලා දෙන්නේ. දිව්‍ය වූ මානුෂික වූ සියල්ල ලබලා දෙන්නේ පිනෙන් කියනවා. ඉතින් මේ ඒ විතරක් නෙවෙයි නිර්වාණ සම්පත්තිය පවා ලබලා දෙන්නේ මේ පිනෙන් කියනවා. එලෙදන මිත්ත සම්පද මාගම්ම යෝනිසෝච පයුඤ්ජතෝ විඥා විමුක්ති වසී බහූ සබ්බමීතේන ලබ්භති. කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබලා ඒ ධර්මය අහලා නුවණින් විමසන්නත් මේ පින කියන හේතු වෙන්නේ. මෙතන තියෙන්නේ මිත්‍ර සම්පද මාගම කියන්නේ කල්යාණ මිත්‍ර සම්පත්තිය. ගිහි වෙන්න පුළුවන්, පැවිදි වෙන්න පුළුවන්, නිවන් මාර්ගට උදව් කරන, පිනට උදව් කරන කෙනා තමයි කල්යාණ මිත්‍රය කියලා බුද්ධ දේශනාවේ හඳුන්වන්නේ. හදිස්සියට කැම පැකට් එකක් දෙන, කීයක් හරි දෙන මගුලටම අවමංගලට එන කෙනා නෙමෙයි. මේ කියන්නේ කෙලින්ම නිවන් මාර්ගට කරුණු කියන. එහෙම යාළුවෝ ඉන්න ඕනේ අපිට. ඒක හැබැයි පිනකින් කියනවා ලැබෙන එක පිනක් ඕන වෙනවා කියනවා. ඊළඟට විඥා විමුක්තිය ආදී දේවල් ලබන්නටත් පින ඕන වෙනවා කියනවා. ඊළඟට තියෙනවා සිව්පිලිසිඹියාපත් බව ලබන්නට ඊළඟට බුදුපසේ බුදු අරහත් ආදී ඒ තත්ත්වයන් ලබන්නට මහා ශ්‍රාවකයන් වහන්සේලා වෙන්න කැමති නම් පින කරන්න කියනවා. ඒ පුණ්‍ය නිධානයෙන් කියනවා ඒව අත්පත් කරලා දෙන්නේ. ඒවම් මහිත්‍තිකායේසා යදිදම් පුඤ්ඤ සම්පදා තස්මා ධීරා පසංසಂತಿ පණ්ඩිතාකත පුඤ්ඤතං මෙන්න මේ විදිහේ සැප ලබලා දෙන පුණ්‍ය සම්පත්තියක් ඇද්ද? මෙන්න මේ වගේ અભිවෘද්ධිය පිණිස පවතිනවා කියනවා. ඒ නිසා නුවණ තියෙන වීරියවන්ත ගුණෙන් යුක්ත පඬිතයෝ කල පින් නැති බව පසසනවා කියනවා. මංගල සූත්‍රෙත් තියෙනවා පුබ්බේච කත පුඤ්ඤතා. ඒ කියන්නේ පෙර කරපු පින් ඇති බව මංගල කරුණා. පෙර කළ පින් තියෙනවා නම් ඉතින් ගොඩාක් දිනු වෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා බුද්ධාදී සත්පුරුෂ පඬිතුයෝ විසින් පසසන ලද අප්‍රමාණ වූ පුණ්‍ය ගංගා කුසල ගංගා විශේෂයෙන්ම මේ බුද්ධ ශාසනයේ තියෙන පින්කම් ඇවිල්ලා ඇලවල් දොලවල් ඔයවල් වගේ නෙවෙයි මහා පුණ්‍ය ගංගා කුසල ගංගා විදිහට සඳහන් වෙන්නේ. ඉතින් අපි සියලු දෙනාට මේ පුණ්‍ය ගංගාවන්ගෙන් කුසල ගංගාවන්ගෙන් මහත්භාවයට පත්වන්නට මේ ධර්ම ශ්‍රවණමේ පුණ්‍ය ධර්මයන් ආශිර්වාදයක්ම වේවා සාදු සාදු සාදු ආකාශත්තා ච භුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං චිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු මං පරන්ති උතුම් සම්බුදු බලයෙන් පසේ බුදු ගුණ බලයෙන් රහතුන්ගේද තේජසින් සියලු රැකවරණ වේවා සාදු සාදු සාදු එම ධර්මානුශාසනාව ප්‍රවත්වුවේ ගම්පහ ඉඹුල්ගොඩ රාජසිංහ මාවතේ ශ්‍රී සම්බෝධි සේනාසනාධිපති පූජ්‍යපාද වත්තේගම ආනන්ද චිත්ත ස්වාමීන් වහන්සේ වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු සාදු සාදු සාදු ඔබට මේ ධර්මදේශනාවේ සංතතටයක් හෝ කැසට් පටයක් ලබා ගන්නට පුළුවන් කතා කරන්න 0111 30 710 82 දුරකථන අංකයට ඔබ ධර්මදේශනාවක දායකත්වය ලබා ගන්නේ නම් කතා කරන්න